තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි අද දින ඉමිදිරි පහන්දර අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාව කරන භාවනා යෝගියා තුළ දක්ෂකම වැඩෙන්නේ කොහොමද කියන එක. මේ දක්ෂකම පිළිබඳව තථාගතයන් වහන්සේ අනේක සූත්‍රවල දේශනා කරනු ලැබුවා. මේක ආර්ය ජීවිතය තුළ තිබිය යුතු විශේෂ ගුණධර්මයක් වශයෙන් වාග්යතුන් වහන්සේ දේශනා කරනවා. අපේ ගොඩාක් අවධානමය අඩු වෙච්ච එක කාරණාවක් තමයි මේ දක්ෂකම දක්ෂකම අයිමි වෙනකොට අවම වෙනකොට අපි මේ සසරේ නැවත නැවත ඉපදෙන්නත් নানা ප්‍රකාර දුක් විඳීමටත් මේ අදක්ෂකම හේතුවක් වෙනවා අපි හොඳට පුරුදු කරපු නිතරම සජ්ජායනා කරන සූත්‍රයක් තියෙනවා ඒ සූත්‍රයේ නම තමයි කරණීයමක සූත්‍රය මේ ආර්ය මාර්ගයේ යන්න මේ ආර්ය පුද්ගලයෙක් වෙන්න සුදුසුකම් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ ගුණාංග කීපයක් කියනවා. ඒ ගුණාංගවල නියතමානිකම, අවංකකම, මුරුදුකම මේ හැම ගුණාංගයකටම ඉස්සෙල්ලාම උන්වහන්සේ දේශනා කරන්නේ මේ සක්කෝ කියන ගුණාංගය. දක්ෂයෙක් වෙන්න ඕනේ. කොච්චර දක්ෂයෙක්ද වෙන්න ඕනේ කියලා කිව්වොත් ආර්ය ගමන යන්න අවශ්‍ය පුද්ගලයා අති දක්ෂයෙක් වෙන්න ඕනේ. එනම් මේ ගුණාංග වලින් මේ දක්ෂකම විශේෂ ගුණයක් වශයෙන් තථාගතයන් වහන්සේ සඳහන් කරනවා. ඇයි මේ දක්ෂකමට මෙච්චර මුල් තැන දෙන්නේ? එන ආර්ය ගුණ වලින් මේක පළවෙනි ගුණය උනේ එහෙනම් අපි තුල අනිවාර්යෙන් තිබිය යුතුයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඇයි කියන එක අවධානමට යොමු කළ යුතු කාරණාවක්. ආස්වාස කෙරෙන බව 100ෙන් දැනගන්නකොට ප්‍රාස්වාස කෙරෙන බව 100ෙන් දැනගන්නකොට මේ භාවනා යෝගියාට ප්‍රත්‍යක්ෂ වෙන එක ධර්මයක් තමයි මේ ආස්වාස ප්‍රාස්වාසය තුළින් Tamanට මේ දක්ෂකමක් දිනු වෙන බව. මේ ලෝකයේ තියෙන සැබෑ දක්ෂකම නම් තමන්ගේ සිත එක අරමුණක පවත්වාගෙන යාම. එතනින් එයාට දක්ෂකමක් මේ ලෝකේ නැහැ. මිනිස්සු කියනවා මං ගස් නගින්න දක්ෂයි. මං ගෙවල් හදන්න දක්ෂයි. මම දරපලන්න දක්ෂයි කියලා කියනවා. ඒ එකක්වත් මේ ලෝකේ දක්ෂ ලෙස සලකන්නේ ඒක ලෞකිකයි. මේ ලෝකයේ සෑම දක්ෂකමක්ම පරද්දන අති දක්ෂකම තමයි තමන්ගේ සිත එක අරමුණක පවත්වාගෙන යාම. එනම් මේ අසකන තිබනාසයේ සමසිත අදන්න තමයි මේ ආර්ය ශ්‍රාවකයාට ඉදලා දෙන වගකීම. ආර්ය මාර්ගයේ මේ කටයුතු වල නිරත වෙනකොට එයා දන්නවා මේ හැමතැනම මායයට අවු වෙනවා. ක්ලේශ ධර්මයන් මා තුළ අට ගන්නවා. මම දන්නේම නැතුව අනේක වාරයක් මම නොමග යනවා. මේ හැමතේටම හේතුව මොකද්ද කියලා බලනකොට යට තියෙන මම අදක්සයි. මා තුළ දක්ෂකම නැහැ. මේක හරියට කරන්න මම දක්ෂයෙක් නැති නිසා මම හැමදාම මේ ක්‍රීඩාවලින් පරදිනවා. දිවිමේ ක්‍රීඩාවේ මං අන්තිමයා වෙනවා. පහපන්දුවේ මම කවදාවත් බෝලය ලබාගත්තේ නැති කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් පීනුම් තරංගයේදී හැමදාම මම ප්‍රමාද වෙනවා. එහෙනම් මේ ලෝකේ මේ නාම රූප වලින් ඇදිලා තියෙන සෑම ක්ලේශ ධර්මයක්ම පරාජය කරන්න මේ සහභාගී වෙන ක්‍රීඩා වලින් ජය ගන්න නම් අපි ලෝකෝත්තරව ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ. අපි තුල මේ දක්ෂකම ඇති කරන ක්‍රමවේදය මේ දක්ෂකම අවබෝධ කරගෙන ඒක ಗುಣධර්මයක් වශයෙන් වඩන ක්‍රමවේදය ආර්ය ජීවිතයට වඩාත්ම වැදගත් තිබිය යුතු ගුණාංගයක් වන මේ සක්කෝ ಗುಣධර්මය අපි තුල සුදුසුකමක් වශයෙන් නිර්මාණය කරලා තියෙන සුදුසුකම අතිදක්ෂ සුදුසුකමක් වශයෙන් වෙනස් කරන ක්‍රමවේදය තමයි මේ මිදිරි පාන්දර අපේ සාකච්ඡාවට භාජනය කරලා තියෙන්නේ. මේක අපි හිතනවා අපගේ ජීවිතේ ගොඩාක් ශ්‍රේෂ්ඨ ධර්ම දේශනාවක් කියලා. මේ කාරණාව නොදැනුවත් අද ලෝකයේ මම්මුලා වෙච්ච අතරමං වෙච්ච සංඛ්‍යාව කෝටි වලින් සියලුම උම්මත්තක අය පෘතුජන අය මේ දක්ෂකම තමයි ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නය. අඩුව තේරුම් ගන්න අදක්සයි. තේරුම් ගත්ත බව දැනගන්න අදක්සයි. ඒකට විසඳුම හොයාගන්න අදක්සයි. ඒ විසඳුම ක්‍රියාත්මක කරන්න අදක්සයි. තමාව තමා විසින් නිවා ගන්න අදක්සයි. අන්න බලන්න චතුරාර්ය සත්‍ය කවදාවත් අවබෝධ වෙන්නේ මේ දක්ෂකම නැත්තම්. සිල් රකින්න අදක්සයි ඒ නිසා තමන්ගේ ಗುಣධර්ම පිරිසිදු කරගන්න අදක්සයි ඉපදීම නවත්තන්න අදක්සයි ඒ නිසා මේ ලෝකේ හැමදාම එයා දුකට භාජනය වෙනවා මේ ආස්වාස වෙන බව දැනගෙන සීයෙන් ඉන්න ප්‍රාශ්වාස දැන කරන බව දැනගෙන සීයෙන් ඉන්න මේ භාවනා යෝගියා කල්පනා කරනවා. ඇයි මගේ සිත හැමතැනම දුවන්නේ? වෙලවල් පොළවල් මතක් වෙන්නේ ඇයි? වීදි සංචාරය යන්නේ ඇයි? සාප්පු සවාරේ යන්නේ ඇයි? මොකද්ද මේ සිතට වෙලා තියෙන්නේ කියලා බලනකොට එක අරමුණක ඉන්න අදක්සයි මේ භාවනා යෝගියාට දැන් ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා. එයා නැකිට්ටේ නෑ, ඇස්සැරියේ නෑ, සෙලවුනේ නෑ. නමුත් එයාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ සිතේ අදක්ෂකම තමයි යාට තියෙන ප්‍රශ්නය. එයා මේ සිත තුළ තියෙන මේ සක්‍රෝ කියන ගුණාංගය සෑම බුදවරු දේශනා කරනවා මේ ආර්ය මාර්ගයට අනිවාර්යෙන් තිබිය යුතු ගුණාංගයක්. මොකද්ද මේ ගුණාංගය ඇයි තථාගතයන් වහන්සේලා මේ ගුණාංගයට මෙච්චර මුල් තැන දෙන්නේ මේක කොහෙද තියෙන්නේ කියලා මෙයා විදර්ශනාවෙන් මේක සොයන්න පටන් ගන්නවා එයාගේ පරීක්ෂණයට ගොදුරු වෙනවා දක්ෂ සිතත් අදක්ෂ සිතත් එකමයි කියලා මේ සිත තුළ අදක්ෂයා කවුද දක්ෂයා කවුද කියලා හොයන්න බෑ එහෙනම් මේ සිත හැම මොහොතෙම දක්ෂකමක් ඇතුළත ඉන්නවා. දැන් එයා බලනවා මේ දෙන්නාම එක්කෙනා නම් මෙයා තුළ දක්ෂකම තියෙන්න ඕනේ. එහෙනම් මට අහුවෙලා තින්නේ අදක්ෂකම. මෙයා තුළ පවතින දක්ෂකම මොකද්ද? මට අහුවෙන්න අපෝසත් වෙච්ච ඒ දක්ෂ කියන ආර්ය ගුණාංගය මේකේ සැඟවිලා තින්නේ කොයිද කියලා බලනකොට එයා ගොඩාක් සන්තෝෂ වෙනවා. වඩ වඩාත් සන්තෝෂ වෙනවා මං වගේ දක්ෂයෙක් මේ ලෝකේ නැහැ කියලා. එයා දන්නවා තමන්ගේ සිත දුවන බව දැනගන්න බැරි වෙච්ච එක දක්ෂකමක් කියලා. ඇයි මේ ලෝකේ දැන ගැනීම දක්ෂකම නම් දැන නොගෙන සිටීමත් දක්ෂකමක්. අනුන්ගේ දේවල් ඔයලා දැනගන්න එක දක්ෂකමක්. එහෙනම් ඒ පුරුදු යටපත් කරගෙන කිසිම දෙයක් හොයන්නේ නැතුව සංවර ඉඳීමත් දක්ෂකමක්. අඩුපාඩු අදන් නැතුව ඉන්න එකක් දක්ෂකමක්. ඒක සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න බෑ. හැම අඩුවක්ම දැනගෙන අදාගෙන ඉන්න අදා අදන් නැතුව ඉන්නවයි කියන එක මොනතරම් වීරිය වඩලා කරන්න ඕනේ වැඩක්ද? එහෙනම් මේ අඩුපාඩු වලට හේතුව හොයන්නේ නැතුව ඉන්න එක තමන්ගේ දුක නිවා ගන්න නැතුව ඉන්න එක ඉපදීම නවත්තන්න නැතුව ඉන්න එක මේ විඥානයේ නැවත නැවත දුක් විඳින්න ඇරලා දරාගෙන බලාගෙන ඉන්න එක මේ ලෝකයේ අතිදක්ෂයෙක් විසින් කළ යුතු වැඩක් මේ දක්ෂකමේ සීමාවක් නැහැ දැන් එයාට තේරෙනවා එහෙනම් මේක තමයි මේ සක්කෝ කියලා කියන්නේ හැමතැනම දක්ෂකම තියෙනවා එහෙනම් මේ දක්ෂකම ඇයි මට ප්‍රශ්නයක් උනේ? ගැටලුවක් උනේ කියනකොට එයාට මේ දක්ෂකම තුළ පොඩි දෝෂයක් හම්බෙනවා. එහෙනම් මේ දක්ෂකම තුළ එයා දකින ගැටලුව තමයි එයා ලෞකිකයට දක්ෂ වෙලා ලෝකෝත්තරයට අදක්ෂ වෙලා අන්න එයා වටා ගන්නවා එහෙනම් මේක අනිත් පැත්තට පෙරවලන්න ඕනේ පොඩි වෙනසක් කළාම මේ ප්‍රශ්නේ විසඳෙනවා. මේ ආර්ය ශ්‍රාවකයා පුරුදු වෙනවා දකින්න බෑ කියන දක්ෂකම දකින්න පුළුවන් කියන දක්ෂකමට මේක වෙනස් කරනවා. අඩුව හදන්න නැතුව ඉන්නවා කියන දක්ෂකම වෙනස් කරලා අද හිඳලා අඩුව අදනවා කියන දක්ෂකමට වෙනස් කරනවා. අඩුවලට හේතු හොයන්න නැතුව ඉන්න දක්ෂකම අයින් කරලා හේතුව හොයාගන්න දක්ෂකම නිර්මාණය කරනවා. හොයාගත්ත දක්ෂකම පුරුදු කරන්නේ නැතුව ඉන්නවා කියන මේ දක්ෂකම අයින් කරලා හොයාගත්ත සෑම කාරණාවක්ම පුරුදු කරනවා කියන දක්ෂකම එයා ඇති කරගන්නවා. මේ විඥානය කවදාවත් නිවන් දකින්නේ නැහැ කියන දක්ෂකම අයින් කරලා ඒකාන්ත වශයෙන්ම මේ භවයේ නිවන් දකින්නවා දකින්නවාමයි කියන දක්ෂකම ඇති කරනවා කලිනුත් දක්ෂකමක් තිබුණා වැඩක්ුත් නැහැ දැනුත් දක්ෂකමක් තියෙනවා හැබැයි දැන් නම් වැඩක් වෙනවා බලන්න මේ දක්ෂකම අපේ කයේ නිර්මාණය වෙලා තියෙන ක්‍රමවේදය මේ භාවනා යෝගියා ආනාපාන සතිය තුල ඉන්න මේ ආර්ය පුත්‍රයා කල්පනා කරනවා මම දක්ෂයෙක් වුණාද අතිදක්ෂයෙක් වුණාද කියලා කල්පනා කරනකොට එයාට තේරෙනවා එයා දක්ෂයෙක් බව. නමුත් අතිදක්ෂයෙක් නෙමෙයි. අතිදක්ෂකම තාම එයා තුළ නිර්මාණය වෙලා නැති බව එයාට තේරෙනවා. ආස්වාස වෙන බව දැනගෙන 100න් හිටියාම ප්‍රාස්වාසය වෙන බව දැනගෙන 100න් හිටියාම එයා එකකට අවුලා ඉන්නවා. මොනවද ආස්වාසයේ බලාගෙන ඉඳීමේ ක්‍රියාවට වෙලා ඉන්නවා ප්‍රාස්වාසයේ කෙරෙන බව දැනගත්ත ක්‍රියාවලියට අවුලා ඉන්නවා තාම එයා පටිච්ච සමුපාද චක්‍රයේ කොතනරි තැනකට එකතු වෙලා මේකදී කැරකෙන බව එයාට තේරෙනවා අන්න එයා තේරුම් ගන්නවා මම දක්ෂයෙක් තමයි අවංක දක්ෂයෙක් නමුත් අති දක්ෂයෙක් නෙමෙයි කොහොමද මම මේක තුලිනුත් අතිදක්ෂයෙක් වෙන්න කියලා බලනකොට එයාට තේරෙනවා මේ ලෝකේ අවුවෙන එක දක්ෂකම නම් අවුවෙන්නේ නැතුව ඉන්න එක තමයි අතිදක්ෂකම. එහෙනම් මේවට අවුවෙන්නේ නැතුව ඉන්න ක්‍රමවේදය එයා ගවේෂණය කරනවා. එහෙනම් කරන්නේ නැහැ කිසිම දෙයක්. හැමදේම ඒ දේවල් වලට කෙරෙන්න හරිනවා. කෙරෙන දේවල් මොනවද කියන එක විතර නිතරම 100ෙන් අවදියෙන් ඉන්නවා. ඒවා බලන්න යන්නේ 100ෙන් ඉන්න නිසා ඇයෙනවා, බැලෙනවා, හැඟෙනවා, සිතෙනවා, දැනෙනවා. නමුත් දැනගන්නේ නැහැ, බලන්නේ නැහැ, ශ්‍රවණය කරන්නේ නැහැ, සිතන්නේ නැහැ. අන්න එයා අවුෙන් නැතුව ඉන්න ක්‍රමවේදයට ආවම එයාට තේරෙනවා මන්තරන් ශ්‍රේෂ්ඨ අතිදක්ෂයෙක් නෑ කියලා. බලන්න මේ සක්කෝ කියන ගුණාංගය අපි තුල නිර්මාණය වෙලා අපි තුල පවතින දේ අපි විසින් සොයාගෙන ඒක වඩා දියුණු කළා මේක සක්කෝ කෙනෙකුට අපි කියනවා අපි තුල තියෙන උත්තරේ මනුෂ්‍ය ධර්මයක් කියලා. දක්ෂකම කියලා කියන්නේ ඒක උත්තරේ මනුෂ්‍ය ධර්මයක්. එහෙනම් ආර්ය ගුණාංගය තථාගතයන් වහන්සේ නැවත දසසිල් වලිනුත් පන්සිල් වලිනුත් මේ සක්වෝ ගුණාංගය නැවත දේශනා කරනවා. ඒක තමයි මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සීලය තුලින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. නිවනට ප්‍රමාද වෙන සෑම කාරණාවක්ම ලෞකිකයි. දුකට හේතුවක් අප්‍රමාදව නිවනට වැඩ කරන කාරණාව විතරයි ආර්ය කාරණාවක් නිවන් කාරණාවක් දුක නිවා ගන්න කාරණාවක් වෙන්නේ කියන එක මේ ගාථාව තුළින් මේ සිකපදයේ තුලින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාදව නිවනට වැඩ කිරීමේ සිකපදය සියලු සත්වයන් සමාදම් විය යුතුයි මෙතනද මොනවද කියන්නේ මෙතන තථාගතයන් වහන්සේ සඳහන් කරන කාරණාව තමයි නිවනට ප්‍රමාද නොවිය යුතුයි එහෙනම් අපේ නිවනට ප්‍රමාද වෙන අදක්ෂකම අයින් කළ යුතුයි ඒ කියන්නේ දක්ෂව වැඩ කරන්න ඕනේ අප්‍රමාදව නිවනට දාල කාරණාවල් සම්පූර්ණ කරන්න ඕනේ එහෙනම් මේ දක්ෂකම සක්කෝ ගැන මේ කතා කරන්නේ අපි දන්නවා මේ ආර්ය මාර්ගයට ඇතුල් වෙන සෝවා මාර්ගයට වැටෙන ආර්ය ශ්‍රාවකයා තුල විශේෂ ಗುಣධර්ම තියෙනවා. ඒ තියෙන්නේ පංචශීලයේ ಗುಣධර්ම. කර්මීය මෙත්ත සූත්‍රයේ පළවෙනි ගාථාව තුළ කියන්නේ මේ පංචශීලයේ පිළිබඳ අවබෝධය. ඒක ಗುಣධර්ම වලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අපගේ ජීවිත තුළ අපි තුල තියෙන සෑම ගුණාංගයක් තුලම විශේෂ උත්තරීතර දක්ෂකම් තැන්පත් වෙලා තියෙනවා. අපි දන්නේ නැහැ මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල පවතින සිතේ මෙච්චර දක්ෂකම් තියෙන බව. එහෙනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා මම අතිදක්ෂයෙක් කියලා. එතකොටත් එයාට තේරෙනවා අතිදක්ෂයෙක් අතිදක්ෂයෙක් කියලා හිතාගෙන සන්තෝෂ වෙන්නේ නැහැ. මේක මාන්නයක් නේ. අනේ මං වාගේ මෝඩයෙක් නෑ මං ආයියා වුණානේ. මං දක්ෂය කියලා හිටියට දක්ෂකම කොයි මම අවුලානේ. මොනවද මා තුළ තියෙන අදක්ෂකම් කියලා බලනකොට ඒ ආර්ය උත්තමයාට තේරෙනවා තවත් අදක්ෂකමක් තියෙනවා. ඒක තමයි මම යමක් බැලුවාම ඒ බලපු දේ මතකේ තියාගෙන ඒකට අපි කියනවා පසුව ලෝභ දේශ මොහ හදනවායි කියලා. දකින්නකොට දැක්කා ගියා. නමුත් පසුව මෙනෙහි කරලා ඒක තුලින් අනවශ්‍ය කෙලෙස් ධර්මයන් නිර්මාණය කරගන්නවා. යම් කිසි දෙයක් ඇයෙනකොට ප්‍රශ්නයක් නෑ ඒක ආගන්නවා. කුටියට ගිහිල්ලා දොර ඇයි ඒගොල්ලෝ මට මෙහෙම කිව්වේ? ඇයි මේ විදියට මට කළන්නේ? ඇයි ඒගොල්ලෝ මට පීඩා කරන්නේ කියලා පසුව මෙනෙහි කරලා द्वේෂය නිර්මාණය කරගන්නවා. එයා දක්ෂ වෙලා පස්සේ අදක්ෂ වෙනවා. ඒ නිසා අතිදක්ෂයෙක් කියන නම යාට ලැබෙන්නේ නැහැ. අපේ චෛතසිකවල මේක පවතිනවා. ඉස්ලාම හොඳ ලස්සන දාන සිටිවිල්ල පාළ වෙලා ඒ දාන සිටිවිල්ල කරනකොටගෙන ක්‍රමක්‍රමයෙන් අපේ සිත ඒ සිටිවිල්ලත් එක්ක ගනුදෙනු කරනකොට විනාඩි 3ක් 5ක් විතර යනකොට දන්නේම නැතුව දැන් කෙලෙස් ධර්මයන් අට ගන්න පටන් ගන්නවා. එහෙනම් අපේ සීනවල කෙලෙස් ධර්මයන් නැද්ද? අපි කල්පනා කරන දේවල් වල කෙලෙස් ධර්මයන් නැද්ද? අපට ඇයෙන සියලෝම දේවල් වල කොතනරි තැනක පුංචි පුංචි අඩුපාඩු නැද්ද? අපට පේන සෑම කාරණාවක් තුළම අඩුපාඩු අපට අවබෝධ වෙන්නේ නැද්ද? අපේ චර්යාව තාම පරිපූර්ණ වෙලා නැහැ කියලා අපට වැටහෙන්නේ නැද්ද? එහෙනම් බලන්න අපිට අතිදක්ෂ කියන සාතිකය දෙන්න පුළුවන් කමක් නැහැ. තමන් දක්ෂයි කියලා හිතාගෙන හිටියට තාම තමන් මායයට අවු වෙනවා නම් තමන්ගේ චෛතසිකය තුල අඩුපාඩු තාම පවතිනවා නම් කෝමේ අතිදක්ෂකම ආර්ය ගුණධර්ම කෝ අන්න මේ අභාවනා යෝගියා කල්පනා කරනවා ආස්වාස කරන බව දැනගෙන ඉඳලා ප්‍රාස්වාස කරන බව දැනගෙන ඉඳලා මට මේ දක්ෂකම පිළිබඳ අවබෝධය ඇති වුණා නම් දක්ෂයෙක් වෙන්න ඕනේ කියන උත්තරීතර අවශ්‍යතාවය මට ඇති වුණා නම් මේ සිතවිල්ල තුල නේද මේක ඇති උනේ මේ භාවනාව තුල නේද මේ ඥානය පාළ උනේ එහෙනම් මෙතනමයි මේක දක්ෂ කරන්න ඕනේ මෙතනමයි මේක අතිදක්ෂ කරන්න ඕනේ එහෙනම් නැති වෙච්ච තැනක ඔයනවා මිසක් වෙන තැනක එව්වට අම්බෙනවද දැන් මේ ඉන්න ස්වාමින් වහන්සේලාගේ යමක් මේ ස්ථානයේ වැටෙනවා අතපසු වෙනවා නැති වෙනවා කියලා හිතාගමු. අපි කිලෝමීටර 50ක් විතර ගමන් කරලා එතන ඔයනවා. මේම දෙයක් මගේ නැති වුණයි කියලා ජීවිතේ කවදාවත් හම්බෙන්නේ නැහැ. ඇයි ඒක නැතිව කෙලෙච්ච තැනේ හොයන්න ඕනේ. යම්කිසි ස්ථානයක द्वේෂය ඇති වෙනවා නම් ද්වේෂය ඇති වෙන්න කාරණාව එතන එතනමයි ඒක හදන්න ඕනේ. පලාගින් කාන්තාරයේ ඉඳගෙන ඇදුවාට කාන්තාරයේ ද්වේෂය ඇති වෙන්න හේතුවක් නැහැ. හේතුව නැත්තම් ඵලයක් අටගන්නේ නැහැ. හේතුවයි ඵලයයි නැත්තම් මොනවද හදන්නේ? මොකවත් අදන්න අවස්ථාව නැහැ. එහෙනම් අපට ලෝභය ඇති වෙනවා නම් යම් සිතනක ලෝභය ඇති වෙන්න හේතු තියෙනවා එහෙනම් හේතුව තියෙන තැනමයි හේතුව හදන්න ඕනේ. එතකොට ඵල අටගන්නේ නැහැ. එහෙනම් මේ විඥානයේ ඇති වෙන සිතිවිලි වල අදක්ෂකම තියෙනවා නම් තාම ලෝභ දේශ මොහ වලට අවු වෙනවා නම් ඒ අවු වෙන තැන තමයි හේතුව තියෙන්නේ. එතන හදන්න ඕනේ. අපට හිතෙනවා මේ ආසනය මේ ආසනයට වඩා ගොඩාක් මේ පාසුවේ මේකේ ඉන්න ඕනේ කියලා අන්න අවුනා ලෝභයට එයා කායික සුවය බලාපොරොත්තු සැප විඳීමේ බලාපොරොත්තුෙන් අන්න ආසනයට આવුණා එයා ලෝභගත වුණා එහෙම ඇති වෙච්ච ගමන් මෙයා දන්නවා මේ ආසනයට බැඳිලා මා තුළ අදක්ෂකමක් ඇති වුණා. දක්ෂකම කරන්නේ කොහමද? ඒ සුවය, ඒ පාසුව, ඒ ආසනය තවත් කෙනෙකුට පූජා කරලා එයා සැපසේ වැඩ ඉන්නවා දැකලා සන්තෝෂ වෙනවා. බලන්න ඒ ඊළඟ ගාථාවේදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා එයා ගොඩාක් සන්තෝෂයෙන් ඉන්නවායි කියලා සන්තුස්ස කෝච කියලා. බලන්න මේ ආර්ය ශ්‍රාවකයා මේ ಗುಣධර්ම වඩනකොට සියුම් තැන් වලින් වැඩෙන්නේ මේවමයි. කොහෙන් ගියත් මේ 84000කින් එකක් වැඩෙන්නම ඕනේ. එතනින් එයාට මේ ලෝකේ කිසිම කෙනෙකුට මොකවත් කරන්න බෑ. එහෙනම් එයා දැනගන්නවා මේ හැම අඩුවක්ම ඇදෙන තැනමයි හේතුව තියෙන්නේ. එතනම හදන්න ඕනේ ප්‍රමාද වුණොත් මේක හදන්න බෑ. ඒ නිසා තමයි අප්‍රමාද කියන වචනය තථාගතයන් වහන්සේලා හැම නමක්ම දේශනා කරන්නේ. හැම බුද්ධ ශාසනයෙම පංචශීල තමයි දේශනා කරන්නේ. පංචශීලයෙන් තොර ධර්මයක් මේ ලෝකේ නැහැ. එහෙනම් පංසිල් හැම තථාගතයන් වහන්සේම දේශනා කරනවා නම් කාශ්‍යප තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ මහබෝසතාණන් වහන්සේ පස්මා බැලුම් බලලා මේ ලෝකයේ උත්පත්ති ලැබන කොටත් පංසිල් තිබුණා. ඒකට කිව්වා පස්සාකාර විනය ධර්මය කියලා. පංසිල් කියන වචනේ පාවිච්චි කරන්නේ පස්සාකාර විනය ධර්මයේ නිරත වෙනවා. පස් ආකාර විනය ධර්මය ආරක්ෂා කරනවා. පස් ආකාර විනය ධර්මයේ සමාදි වෙනවා කියලා අදත් ඒ බ්‍රාහ්මණ වංශවල ඒ ගම්මානවල හැම දෙපෝයේ දවසකම හැම ඉරිදා දවසකම හැම රජේනි වාන දවසකම ඒගොල්ලෝ විශේෂ වැඩසටහනක් වශයෙන් මේ පස්සාකාර ಗುಣධර්ම සමාදි වෙනවා ඒගොල්ලෝ මේ පස්සාකාර ಗುಣධර්ම ගැන සාකච්ඡා කරනවා එහෙනම් මේ පන්සිල් කියන එක මේ ලෝකේ හැමදාම තියෙන එකක්. එහෙනම් මේවා කැඩෙනවා නම් මොනවද කළ යුත්තේ? අප්‍රමාදව මේක හදන්න ඕනේ. එහෙනම් මේක බිඳෙනවා නම් මේ සීලය යම්කිසි අවස්ථාවක අපිරිසිදු වෙනවා නම් ඒ වෙච්ච තැනමයි හේතුව තියෙන්නේ. එතන මේක හදන්න ඕනේ. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තාම මිනිස්සෙක් අපට අවිල්ල බනිනවා. බැනලා ගියාට පස්සේ අපි සාකච්ඡා කරලා ඒ මිනිස්යාගේ ප්‍රශ්නේ විසඳන්න හදනවා. ඒම විසඳෙන්නේ නැහැ ඒක. ඇයි හේතුව ගිහිල්ලා බැනලා ගිහිල්ලා බනිනකොටම අපි යනවා උපාසක මාත්‍යා මේ තරාවට හේතුව කියන්න මේ වචනවල පිච්චෙන ගතිය වැඩි මේ වචනවල උණුසුමට හේතුව කියන්න මේ කැළඹිල්ලට අදාළ කාරණාව විස්තර කරන්න කිව්වා මෙයා කියනවා මේ මේ දේවල් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ වචනවල සැර වැඩි. මේ මේ කරුණ මට ආරංචි. ඒ නිසා තමයි මේ වගේ කැළඹිල්ලක් මාතුල ඇති වෙලා තියෙන්නේ. එතකොට අපි බැරි වෙලාවත් අනේ අපට මේක හරියට වැටහුන්නේ අනේ උපාසක මාත්‍ය කල්යාණ මිත්‍රෙක් වාගේ ඇවිල්ලා අපට මේ අවුඩුව පෙන්නලා දුන්නා. අපේ අම්මා තාත්තා කෙනෙක්වත් අපට මේ වගේ උදව්වක් කෙරුවේ නැහැ. කන්න දුන්නා, බොන්න දුන්නා, අඳින්න දුන්නා, අධ්‍යාපනය දුන්නා. නමුත් අඩුව හදන ක්‍රමවේදය ගැන අවබෝධය දුන්නේ දෙමව්පියන්ටත් වඩා ශ්‍රේෂ්ඨ යුතුයකමක් අපට ඉෂ්ට සිද්ධ කළා. ගොඩාක් ස්තුතියි මේ පින ඇති මේ උපාසක මාත්‍යට නිවන් දකින්න. කල්යාණ මිත්‍රයෙක් මට අද උදෙන්ම හම්බුණා කියලා මට සන්තෝෂ වෙන්න කාරණාවක් තියනවා කිව්වම එයාගේ තරහා අතුරුදාම් වෙලා කැළඹිල්ල නිවිලා එයා සන්තෝෂ වෙනවා. එච්චර ලොකු දෙයක් මගෙන් වුණාද? මම මේ බනින්නනේ ආවේ. දැනුත් මේ බනිමින් ඉන්න ගමන් මේ එහෙනම් මට මොකද්ද මේ උනේ කියලා එයා කල්පනා කරනවා. බලන්න එයා කොච්චර දක්ෂ වුණාද කියලා. හේතුව ඇති වෙච්ච තැනම එයා හේතුව හැදුවා. දැන් උපාසක මාත්‍යගේ ප්‍රශ්නෙට විසඳුම හොයන්න ඕනේද? එයා බනපු කාරණාවට අපි සාකච්ඡා කළා කාලෙක නෝනේද මොකවත් නෑ ප්‍රශ්නේ එතනම උත්තරෙත් එතනම එහෙනම් මේ ලෝකයේ සෑම ප්‍රශ්නයක්ම ඇති වෙනකොට ඒකට උත්තරේ එතනම දෙන්න ඕනේ ප්‍රමාද වුණොත් මොන උත්තරේ එව්වත් ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ එහෙනම් මේකට දක්ෂකම ඕනේ මේනම් දක්ෂකම නැතුව කිසිම ආර්ය පුද්ගලයෙක් මේ ලෝකේ කවදාවත් මාර්ගයටපත් වෙන්නෙත් නෑ ඵලයටපත් වෙන්නෙත් නෑ ඇයි එයා හේතු ඇති වෙලා ඉවරුණාට පස්සේ හදනවා ඵල මේ ලෝකේ කිසිම කෙනෙක් අදලා නිමා කරපු බවට සාක්ෂියක් නෑ හේතුව ඇදුවාම ඵලේ නතර වෙනවා එහෙම නැතුව මල් නෙලන්න ගියොත් ජීවිත කාලෙම ගහ තියෙනවා මල් හැමදාම අට ගන්නවා මල් කඩලා කඩලා ජීවිත කාලෙම කැප කරනවා කිසිම දවසක ගයි මල්ලිවර වෙන්නේ නැහැ. කර්මය ඇති වෙන හේතුව ඔයලා අදන් නැතුව මේ සෑම දුකටම හේතු වෙච්ච මූල ඵලය හදන් නැතුව හේතුවට විසඳුම් දෙනවා. සීතලයි ඒ නිසා බැස්සිට් එක පොරව ගන්නවා. පිනිබානවා ගයක් අදා ගන්නවා. තනිකමක් දැනෙනවා කසාදයක් කර ගන්නවා අනාගතයේ වයසට යනකොට බය හිතෙනවා දරුවා හදා ගන්නවා අපොප්පත්තාන්නට. ශරීරය දුර්වල වෙනවා අපට අවදානමක් දැනෙනවා ඒ නිසා බැංකුවේ කීයක් හරි පුරව ගන්නවා මිනිස්සු අපට උදව්වට ඕනේ අපට හැමදේම තනියෙන් කරගන්න බෑ ඒ නිසා ඥාතියෝ මිත්‍රයෝ හදා ගන්නවා දැන් බලන්න එයා ප්‍රශ්න අදා ගන්න ඇති දක්ෂයා කල්පනා කරනවා මේ ඇතිවෙන හැම ධර්මතාවයකම මුල කොයිද කියලා බලනකොට මේ සිත ඉපදෙන්න අදහසක් තියෙනවා. ඒ නිසා මෙයා ඉපදෙන්න අවශ්‍ය කරුණු ටික සම්පාදනය කළා. එයා නඩේ යනවා. එහෙම නැත්නම් එයා වෙනුවෙන් එයා කඩේ යනවා. අන්න මේ දක්ෂයා තේරුම් ගත්තා කාරණාව. එහෙනම් ඉපදීමේ ප්‍රශ්න නිසා නේද මේ ඔක්කොම ඇති වුනේ? ඉපදීමේ අදහස නැත්නම් ඉපදීමට බලාපොරොත්තු නැත්තම් මේ කිසිම දෙයකින් වැඩක් නැහැ. ඇයි? ඉපදීමට බලාපොරොත්තු නැති කෙනා ඊ ගෙවල් හදන්නේ තනිකම මකන්නේ අනාගතයේ උදව්වට දරුවෝ හොයන්නේ මිනිසුන්ගෙන් අපෝපත්තාන කරන ඥාති මිත්‍රකම් නඩත්තු කරන්නේ එක දවස ගැන යාට විශ්වාස නැත්තම් ජීවත් වෙන්න බලාපොරොත්තු නැති කෙනා කවදාවත් කිසිම දෙයක් එකතු කරලා අනාගතයට ඉතුරු කරන්නේ නැහැ අන්න තථාගතයන් වහන්සේ විනය පිටකයේ දේශනා කරනවා එක දවස ගැන අද කරදර වෙන්න එපා. එක දවසට වළඳන්න කියලා අද එකතු කරන්න එපා. ඒවා විනයෙන් නීතියෙන් තානම්. ඉතුරු වෙන බත් ටික වේලලා ගබඩා කරලා එට උදේට වතුර දාලා තම්බල එක ආහාරයට ගන්න එපා. එහෙනම් එකට කල් දාන්න එපා. එට ගැන ඉතලා කරදර වෙන්න එපා. මොහොත තුල ඉන්න. එහෙනම් බලන්න අපි යම් යම් දේවල් අත්දැකීමෙන් ගන්නකොට ඒ හැම එකක්ම කලින් දේශනා කරපු දේවල්මයි. තථාගතයන් වහන්සේ දන්නවා මේ ලෝකේ සෑම දෙයක්ම පවතින ක්‍රමවේදය. මේ 84000 තුලින් අද වර්තමානයේ පවතිච්ච අතීතයේ පැවතිච්ච අනාගතයේ පවතින යන එහෙනම් මේ සෑම දෙයක්ම තථාගතයන් වහන්සේ මනාකොට තේරුම් අරගෙන 84000කට හැම දෙයක්ම අන්තර්ගත කළා. එහෙනම් අපගේ ජීවිතය තුළ මේ දක්ෂකම අපි හදාගන්න ඕනේ. ආනාපාන සතිය තුළින් මේ දක්ෂකම හදන්න පුළුවන් කියන එක තමයි අද මේ දේශනාවේ සාරාංශය. එක අරමුණක අපි දක්ෂ ලෙස ඉන්නවා නම් ඒ අරමුණෙන් සිත බෑර වෙන්නේ නැතුව පවතිනවා නම් එයා මේ ලෝකයේ ජයග්‍රහණය කරනවා. එහෙනම් මේ හැම භාවනාවක් තුළම කියන්නේ එක අරමුණක සිත තියාගන්න කියලා. දුවනවා නම් දුවන අරමුණට අනුගත වෙන්න නවතිනවා නම් නවතින අනු සිතට අනුගත වෙන්න සිත කැළඹෙනවා නම් කැළඹෙන සිතට අනුගත වෙන්න සිත යමක් මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන කාරණාවට අනුගත වෙන්න බලන්න එයා නැවතින ක්‍රමවේදය. එයා අරියට එක අරමුණුගත වෙනවා. ඒ අරමුණ කුමක් හෝ වේවා ඒක ප්‍රශ්නයක් නෑ. අරමුණේ ඉන්නවද එච්චරයි. කෑම જાතිය ගැන ප්‍රශ්නයක් නැහැ. ධාන්‍යෝ වේවා, පලා වේවා, කැඳ වේවා, බත් වේවා, පාන් වේවා පළතුරු වේවා කෑම වර්ගය ගැන ප්‍රශ්නයක් නැහැ. බඩගින්න නිවුණාද කියන එකයි ප්‍රශ්නේ. බඩගින්න නිවෙන්නේ නැත්නම් එයා ගන්න කෑමෙන් එයාට වැඩක් නැහැ. එයා ගන්න ආහාර වලින් එයාට කිසිම ඵලයක් නැහැ. එහෙනම් වඩාත්ම වැදගත් වෙන්නේ මොකද්ද? ආහාරය නෙමෙයි ආහාරය තුලින් කෙරෙන්න අවශ්‍ය කටයුත්ත කෙරුණාද කියන එකයි. එහෙනම් බඩගින්න නිවෙනවා නම් වැවේ මැටි කෑවත් ප්‍රශ්නයක් නැහැ. බඩගින්න නිවීම තුලින් තව ගින්නක් අට ගන්නවා නම් ඒ බඩගින්න නොනිවා ඉන්න එක ඊට වඩා හොඳයි. මේ කියන්නේ පානාතිපාත ගැන. ඕනම දෙයක් ආහාරයට ගත්තාම ප්‍රශ්නයක් නැහැ කියලා අපි මස් මාංශ ගත්තාම දැන් මොකද වෙන්නේ? සත්තුන්ගේ ආහාර කයට එකතු වෙනවා ලේ වශයෙන්, මස් වශයෙන්. තෙල් වශයෙන්, අස්ති වශයෙන්, ඇටමිදුළු වශයෙන්, ශක්තිය වශයෙන්. දැන් සත්ව ගුණාංග මේකේ අන්තර්ගත වෙලා තව ගින්නක් ඇති වෙනවා. ద్వේස ගින්න, වෛර ගින්න, ලෝභ ගින්න, මාන්‍ය ගින්න. ත්‍රිලවාගේ කයේ තියෙන්නේ මොනවද? මාන්‍ය අදිමානේන මක්කරෝ මානේන කුක්කරෝ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන එනම් බල්ලාගේ කයේ තියෙන අධික මාන්නය රිලවගේ වඳුරාගේ කයේ තියෙන මාන්නය එනම් මේ සෑම සත්‍යයේ තුළම මේ විශාල ක්ලේශ ධර්මයන් පවතිනවා තමන්ගේ කුසගින්නට ඔරකම් කරනවා තමන්ගේ කුසගින්න නිවා ගන්න තව සතෙක් මරලා දානවා කල්පනා කරලා බලන්න මේක කයට එකතු කරාම මේ ගින්නට අමතරව තව ගින්නක් ඇති වෙනවා සත්ව ගින්න. තිරිසන් ගින්නක් ඇති වෙනවා අපි තුලින්. එහෙනම් ගින්න නිවන්න ගින්නක් එකතු කරාම ගිනි දෙකක් වෙනවා. ඒ නිසා ඒ එක ගින්න අපට සෑය ඒ ගින්න නිවන් නැතුව ඉන්න එක තවත් හොඳයි. එහෙනම් මේ විදියට අපි ගන්න ආහාරය කෙරෙහි අපි පරිස්සම් වෙන්න ඕනේ. හැබැයි ආහාරය නෙමෙයි වැදගත් වෙන්නේ. ආහාරය තුලින් කෙරෙන කාරණාව තමයි වැදගත් වෙන්නේ. එහෙනම් මේ භාවනා යෝගියා ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන මේ සිත ආස්වාස ප්‍රාස්වාසයට සමවැදුනාම මේ භාවනා යෝගියා දන්නවා මේක තමයි දක්ෂකම මේක අරියට කරන්න ඕනේ කර්ම ඇති නොවෙන්න කරන්න ඕනේ ජාති ජරා භව දුකක් ඇති නොවෙන්න කරන්න ඕනේ. එහෙම වුණොත් මේකම අතිදක්ෂ ක්‍රියාවලියක් බවට පත් වෙනවා. මේ සෑම ඉන්ද්‍රියක් තුලින්ම එයා අතිදක්ෂයෙක් වෙන්න මේ කෙලෙස් ධර්මයන් ඇති වෙන සියුම් තැන් ඔයාගෙන ඒවා හදන්න පටන් ගන්නවා. එහෙනම් අපගේ ජීවිතේ ගත්තාම අපට මේ ඇති වෙලා තියෙන සෑම දුකටම හේතුව මොකද්ද? ඒ හේතුව තමයි අදක්ෂකම. අපි ගොඩාක් දුර්වල වෙලා හිටියා. දක්ෂකම නැතුව කටයුතු කරපු නිසා নানা ප්‍රකාර තැන්වල අසීයෙන් කරපු දේවල් වලින් අටගත් ප්‍රතිඵල තමයි වේ වේදනාව, හැඬීම, වැළපීම, දත්මිටි කෑම, දිවිනසා ගැනීම මේ හැම එකක්ම අදක්ෂකම නිසා ඇතිවෙච්ච ඵල එහෙනම් අපගේ ජීවිතේ අපි දක්ෂ වෙන්න ඕනේ සෑම තප්පරයක් ගානෙම අපි අරමුණුගත වෙන්න ඕනේ. මේ සිත එක අරමුණක පීටන්න ඕනේ. වඩ වඩාත් අපි තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මානුකූලව ජීවත් වෙන චරිතයක් අපි තුලින් නිර්මාණය කරගන්න ඕනේ. මේ භාවනා යෝගියා කල්පනා කරනවා තවත් මං තුල තියෙන අදක්ෂකම පවතිනවද? තවත් මේ සම්බන්ධයෙන් මොනවාරි කාරණාවක් තියෙනවද කියලා කල්පනා කරනකොට මේ භාවනා යෝගිය තවත් සියුම් දෙයක් දකිනවා. ඇයි මේ සියුම් දෙය එයාට වැටෙන්නේ? අදාගෙන අදාගෙන ඉහළට යනකොට මේ සිතේ තියෙන ප්‍රශ්න නිර්වුල් වෙනවා, නිරෝධ වෙනවා, සිත සංසුන් වෙනවා, සිතේ වේගය අඩු වෙනවා, සිත නිවෙන්න නිවෙන්න ගැඹුරු සියුම් දේවල් එයාට වැටහෙන්න පටන් ගන්නවා. ඒ කාරණාව තුළින් එයා තේරුම් ගන්නවා මේ ආස්වාස ප්‍රාස්වාස නොකර මේවා කෙරෙන්න ඇරලා කෙරෙන බව දැනගත්ත සිතටත් අවුෙන්නේ නැතුව ඉන්නකොට අවුෙන්නේ නැතුව ඉන්න එකත් අවවීමක් නේද? එහෙනම් මම දන්නේ නැහැ නේ මම අවුෙන්නේ නැතුව ඉතියමත් අවු වෙනවා කියලා. කන් නැතුව ඉතියාම කන බව දන්නේ නැහනේ මම. බලන් නැතුව ඉන්න එකත් බැලීමක් කියන එක දන්නේ නැහනේ. ඇයින් නැතුව ඉන්න එකත් ආන එකක් බව දන්නේ නැහනේ. අන්න එයාට අයවෙනි මට්ටමක කාරණාවක් වැටහෙනවා. පංච භූත වලින් එයාට ගිය මේ පීඩණය කියලා කියන ඒ භූතය තුළ තියෙන අභිරහසක් එයාට වැටහෙනවා. එහෙනම් එයා තේරුම් ගන්නවා මම බැලුවේ නෑ කියන එක එයා ඔළුවේ තියාගෙන ඉන්නකම් බැලුවේ නෑ කියන එක එයාට කර්මයක් වෙන්නේ නැද්ද? ඒක කරදරයක් වෙන්නේ නැද්ද? ඒ චෛතසිකය තුළින් කර්මයක් ගොඩනගෙන්නේ නැද්ද? ඇත්තනේ. බැලුවාම කර්මයක් ඇදෙනවා. බැලිවේ නෑ බලන්න බැරි වුණා කියලා දුක් වෙනකොටත් කර්මයක් ඇදෙන්නේ නැද්ද? එතනත් කර්මයක් මෙතනත් කර්මයක්. එහෙනම් බැලුවත් ප්‍රශ්නයක් නෑ. නොබැලුවත් ප්‍රශ්නයක් නැහැ. දෙකෙන්ම එකම දේ වෙනවා. දුක විතරක් නියත වශයෙන්ම යට හම් වෙනවා. එහෙනම් බැලුවොත් කර්මයක් ඇති වෙලා දුක ඇති වෙනවා නම් නොබැලුවොත් දුක නැති වෙන්න ඕනේ. කර්මය අට නොගන්න ඕනේ. හැබැයි මෙතන කර්මයක් අට ගන්නව නම් ඊට වඩා බලන එක වඩා යාපත්. මේ පීඩනය බැලුවාම තවත් අඩුයි. මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ දක්ෂකම මහා ශ්‍රේෂ්ඨ දක්ෂකම මේක ආර්ය පුත්‍රයෝ විතරක් පවත්වාගෙන යන දිනු කරන දක්ෂකම මමත් මේක දිනු කරන්න ඕනේ බලන්නත්ව බැලන්නේ කොහමද අපි ආලා තියෙන අපගේ ජීවිතවල කැවුම් කතාවක් හැමදාම කැවුම් හම්බෙනවා එක්තරා කුල පුත්‍රයෙකුට එහෙනම් එක දවසක් කැවුම් නැහැ ඒ නිසා කැවුම් නැහැ කියලා කියනකොට එයාට ඉස්සෙල්ලාම කැවුම් කියන කතාව ඇවිල්ලා තමයි මේ නැහැ කියන වචනේ ඇෙන්නේ. එයා බලන කැවුම් නැත්තම් නිකන් ඉන්න එපාය. කැවුම් නැහැ කියන කියන එක කියන්නේ ඇයි? එහෙනම් කැවුම් තියෙනවා. එහෙනම් අර නැහැ කියලා කියපු නැති කැවුම් ගේන්න කියලා කිව්වාම පිඟාන වාලා දෙනවා. එහෙනම් අපි මේ ලෝකයේ බැලුවේ නැහැ කියන එකට අවු වෙනවා නම් ඒක තුලින් පීඩනයක් අපි තුල පවතිනවා. මට ආගන්න බැරි වුණා කියලා කියනකොට ආගත්තාම ආගත්ත කරුණ නිසා පීඩනය පවතිනවා ආගත්තේ නැහැ කියලා දුක් විඳින්න විඳින්න කම්පණියෙන් කියෙන් කැළඹෙන්න කැළඹෙන්න ඒත් පීඩනය පවතිනවා කෑම කෑවාම කෑමවල බර තේරෙනවා ඒ අපහසුතාවය අපි තුල කර්මයක් වශයෙන් කම්පනයක් වශයෙන් පවතිනවා කෑම කෑවෙන්නේ නැහැ කියන දුක පොත් ඉස් බඩගින්න තුල ඇතිවෙනා වූ වේදනාවත් දැන් ඒකත් දුකක් නෙමෙයිද? කම්පනයක් නෙමෙයිද? කෑම කෑවොත් ප්‍රශ්නයක්, නොකෑවොත් ප්‍රශ්නයක්. එහෙනම් මේකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා දැන් මෙයා විශාල වශයෙන් කල්පනා කරනවා. මම තාම අවවෙනවා. මම අතිදක්ෂයෙක් නෑ. එහෙනම් තවත් මේක තුල සැඟවිච්ච දේවල් තියෙනවා කියලා ගවේෂණය කරනකොට හැම දෙයක්ම කර්මානුරූපී වෙනවා. ගනුදෙනු හැම එකක්ම යහපත්ව වෙනවා. මට වෙනස් කරන්න කිසිම දෙයක් නැහැ. ඒ ඒ දේවල් ඒ ඒ විදියට වෙන්න හැරලා මට සාදුකාර දෙන්න විතරයි තියෙන්නේ. මොකවත් මා විසින් කරන්න දෙයක් නැහැ කියලා සියල්ලම අත්හැරලා දානවා. අන්න බලන්න අත්හැරීම පරිපූර්ණ වෙන තාක්කල් දක්ෂයා අතිදක්ෂයෙක් වෙන්නේ නැහැ. එහෙනම් එයාට තේරෙනවා මෙතනදී මේ කොහෙන් හරි තැනකින් මම මොනවාරි එකක් අල්ලාගෙන ඉන්නවා බැලුවේ නැහැ කියන එක අල්ලාගෙන ඉන්නවා සිල් කැඩු නැහැ කියන එක අල්ලාගෙන ඉන්නවා සිත කය වචනේ පරිස්සම් කළා කියලා අල්ලාගෙන ඉන්නවා මම හරියට ආර්ය වත කරනවා කියලා අල්ලාගෙන මේ අල්ලාගෙන ඉන්න ප්‍රශ්නය තමයි මේ පීඩණයට හේතුව අන්න එයාගේ අතිදක්ෂකම දැන් මතුවලා එනවා එයාගේ කුසලයට එයාට කුසලයක් පාළ වෙලා මේ කාරණාව ਸਰව සම්පූර්ණ කරගන්නට ඒ දක්ෂයා තාම ඇස්සැරියේ නැහැ පරියන්කෙන් නැගිටියේ නැහැ එයා කල්පනා කරනවා මට අවුණා වැඩේ හැමදේම කර්මානිරූපයි මේ කල්පනා කරන එකත් කර්මයට අනුවයි කල්පනා කරපු කාරණාව වැටෙන්නේ කර්මයට අනුවයි වැටෙච්ච දේ තුලින් සතුටක් දැනනවා නම් ඒකත් කර්මය මේ සෑම තප්පරයක්ම කර්මය කර්මයෙන් තොර මේ ලෝකෙ මොකවත් වෙන්න වෙන්නත් බෑ එයාට වැටහුණා එයා හැමදේම ලස්සනට වෙන්න හරිනවා බැනුම් ඇයෙන්නේ කර්මය ආන්නේ කර්මය දුක දැනෙන්නේ කර්මය දැනගෙන මේ හැම දෙයක්ම ගෙවෙන බව ප්‍රත්‍යක්ෂ කරගෙන සන්තෝෂ වෙන්නේ කර්මය එහෙනම් මේ බැනුම් වලින් ගැලඹිලා කර්ම අදාගන්න එකක් කර්මය ඒකට ඇති වෙන දුකත් කර්මය. කර්ම අදා ගන්න නැතුව අවුෙන්නේ නැතුව ඉන්න එකත් කර්මය. ඒ නිසා ජාති ජරා භව ඇති වෙන්නේ නැති එකත් කර්මය. මෙයාට මේ ඔක්කම ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙනම් මේ අයවෙනි මට්ටමෙන් තියෙන මේ පීඩනේ අයින් කරන්න ක්‍රමවේදයට අවුනා. එයා දැනගත්තා මේ පීඩනය මේ ක්‍රමයකින් විතරයි අයින් කරන්න පුළුවන්. පීඩනය අයින් කරපු ගමන් එයා අට්ඨපුරිස පුද්ගලයා වලින් අටවෙනි පුද්ගලයා බවට පත් වෙලා එයා මේ ලෝකේ නැති කෙනෙක් බවට පත් වෙනවා. නැවත කවදාවත් එයාට බණ අවශ්‍ය නැහැ, කමඨාන් අවශ්‍ය නැහැ. එයා මේ සසරේ මොකවත් වඩන්න උත්සාහ කරන්නේ නැහැ. එයා නිදාස් වුණා. එයා විමුක්තියටපත් වුණා. එයාට වෙච්ච දේ මොකද්ද කියලා එයා දන්නෙත් නෑ. ඇයි? දැනගන්නවා කියලා කියන්නේ එතනක් කෙලෙස් පවතිනවා. වෙච්ච දේ කියනවායි කියලා කියන්නේ එතනක් කෙලෙස් පවතිනවා. ඒකයි රාතන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ රාත් බව ප්‍රකාශ කරන්නේ නැත්තේ. මාර්ගඵලලාභී තමන්ගේ ಗುಣ වර්ණනා කරන්නේ නැත්තේ හේතුව ඒගොල්ලෝ දන්නවා එම කළොත් ඒකට අවු වෙනවායි කියලා. බලන්න මේ ආස්වාස කරන ප්‍රාස්වාස කරන මේ පුංචි භාවනා ව්‍යායාමයේ තුලින් නිර්වාණ පණිවිඩය අන්තර්ගත වෙලා තිබුණා. එක ගුණ ධර්මයක් වැඩිම තුලින් එයා සසර දුකෙන් එතර වුණා. සෑම දෙයක්ම විදර්ශනාවෙන් බැලුවාම ලෝකෝත්තර බැලුවාම ඒ සෑම කාරණාවක් තුළම අපේ නිර්වාණ පණිවිඩය අපේ කමඨාණයේ අන්තර්ගතයි. ප්‍රඥාවන්තයා එක වචනයකින් රාත් වෙන්න අවශ්‍ය කමඨාන අරගෙන එතනම තප්පරෙන් පුරුදු කරලා ඊළඟ තප්පරේ රාත් බෝධියට සමවදිනවා. එයා එච්චර දක්ෂකම පුරුදු කරලා මේ ලෝකේ අදක්ෂයා මොනවද කරන්නේ හැමදාම පරදිනවා කෙලෙස් වලට අවු වෙනවා අවු වෙන බව දන්නේත් නැහැ ඒ නිසා දුක් විඳින බව එයා දන්නේත් නැහැ එයින් කොට කොට සන්තෝෂ වෙනවා මේ කන්නේ ඉක්මනට වැඩ කරන්න පටන් ගත්තා ඒ නිසා ඉක්මනට අස්වැන්න ලැබෙනවා කියලා කොටන එකක් දුකයි පරිස්සම් කරන එකක් දුකයි අස්වැන්න නෙලන එකක් දුකයි වෙළඳ පොලේ මිලවෙන එකක් දුකයි විකනපු මුදලට බඩමුට්ටු ගන්න එකක් දුකයි ඒවා පරිස්සම් කරන එකක් දුකයි මේ වෙනුවෙන් කාලය ගත කරන එක ඊට වඩා ලොකු දුකක් තමන්ගේ භවය මේ බඩමුට්ටුව වෙනුවෙන් විනාශ කරන එක ඊට වඩා මහා දුකක් බලන්න දුක් විඳින බව මිනිසුන්ට තේරෙන්නේ නැහැ. තමන් මේ තමන්ට විනාශය කරන බව තමන්ට තේරෙන්නේ නැහැ. එහෙනම් මේක තේරෙනවා කියලා කියන්නේ කොච්චර දක්ෂ වෙන්න ඕනද? එහෙනම් තමන්ගේ චර්යා අවබෝධය තමන්ට ලැබෙනවා කියලා කියන්නේ තමන් දක්ෂයෙක් Taman දකින්න එක රූපයක් තුලින් Tamanට ඇතිවෙනා වූ සියලෝම කෙලෙස් ධර්මයන් ස්පර්ශ වෙනවා නම් අවබෝධ වෙනවා නම් ප්‍රත්‍යක්ෂ වෙනවා නම් එයා අතිදක්ෂේ තමන්ගේ කයට ස්පර්ශ වෙන පුංචි පීඩනය තුළින් තමන් තුළ ඇතිවෙනා වූ සියලෝම ධර්මතාවයන් වටා ගන්න පුළුවන් නම් අඩුපාඩු තේරුම් අරගෙන ඒක ඇතිවෙච්ච හේතුවක් දකින්න පුළුවන් නම් එයා ශ්‍රේෂ්ඨ අතිදක්ෂේ එහෙනම් අපගේ ජීවිතයේ අපි දක්ෂ වෙන්න ඕනේ අපගේ සෑම තප්පරයක් ගන්න මේ දක්ෂකම කියන ගුණාංගය අපි ප්‍රගුණ කරන්න ඕනේ මේක ආර්ය පුත්‍රයන්ගේ තියෙන ගුණාංගය තථාගතයන් වහන්සේ මහබෝසත් කාලවල සාරා සංක කල්ප ලක්ෂයක් පාරමී ධර්ම වශයෙන් පුරපු දක්ෂකම එහෙනම් මේ ගුණාංගය අපේ ජීවිතවල අඩුපාඩු වශයෙන් පවතිනවා හැමෝ තුලම දක්ෂකම් තියෙනවා එක්ක ලෝකෝත්තර දක්ෂකම් තියෙනවා නැත්නම් ලෞකික දක්ෂකම් තියෙනවා. පාන්දර 3ට නැකිටලා වෙලට යන්න පුළුවන් නම් පාන්දර 3ට නැකිටලා පොළට ගින් තමන්ගේ වෙළඳාම් කටයුතු කරන්න පුළුවන් නම් රෑ 12ට නැකිටලා බඩමුට්ටු ටික පටවගෙන පොළට යන්න පුළුවන් නම් අන්න එයා ලෞකිකයට භෞතිකයට සැපයට කොච්චර දක්ෂද එහෙනම් 12ට නැකිටලා පොළට ගිහිල්ලා කූඩාරම් ගාගෙන බඩමුට්ටු ඔක්කොම අවුරාගෙන පාන්දර 4 ඉඳලාම වෙළඳාම පටන් ගන්නවා. එහෙනම් අපි ඇයි 12ට නැගිටලා කමටන් වඩන්නේ නැත්තේ? ඇයි 12ට නැගිටලා ධර්මයේ ශ්‍රවණය කරලා අවබෝධය ලබන්නේ නැත්තේ? ඇයි භාවනාවේ නිරත වෙන්නේ නැත්තේ? අර ලාභ ලබන්න කැමති කෙනා 12ට පොළට යනවා. ලෝකෝත්තර දුක නිවන කෙනාට දෙකටවත් නැවතින්න නැකිටින්න බැරි නම් එයා මොනතරම් අදක්ෂද මේ ලෝකේ එයා තරම් අදක්ෂයෙක් ඉන්නවද කියලා බැලුවාම අදක්ෂකමේ තරංගයෙන් එයා පළවෙනි ත්‍යාගයේ ඉමිකාරත්වය ලබලා එහෙනම් අපි මේ ආකාරය අපේ අදක්ෂකම් තේරුම් ගනිමු. ආදායම් හොයා ගන්න, තමන්ගේ බඩු බාහිරාදේ විකුණ ගන්න, භවභෝග වෙළඳ පොළට ගින් ඉදිරිපත් කරන්න රෑ 8ට පිටත් වෙනවා උදේ පාන්දර පාට කොළඹට මේක ගින් දෙන්න ඕනේ අවස 6ට පිටත් වෙනවා පාන්දර 4ට මේක දෙන්න ඕනේ බලන්න කොච්චර දක්ෂද කියලා රෑ පුරාම ඇරිලා තමන්ගේ වාහනේ එලවගෙන මේ සියලෝම බඩමුට්ටු පටවගෙන ඒ නිදිමරගාතකින් එතනට බැලලා කිසිම කම්මැලිකමක් නැහැ විවේකයක් ගන්නෑ මාංශයට නිදාසට කරුණු ඉතන්න තියක් කියන්නෙත් නෑ. එයා නැකිටලා ඇවිල්ලා ඒ සේරම බඩමුට්ටු ටික තමන්ගේ කරෙන් බානවා ළමයෙක් වඩාගෙන ඉන්නා වාගේ වඩාගෙන ගිහලා එමින් තින ඇයි ඒකේ තින එළවලු පොඩි වුණාම වෙළඳ පොල්ලේ මිලාඩු වෙනවා පළතුරු තැළුණාම විකුණ ගන්න බෑ පාඩු වෙනවා මල් වාගේ උස්සලා මල් වාගේ තියෙනවා ඒක ගන්න එන මිනිසුන්ට ආදරෙන් කතා කරනවා බලන්න ලෞකික සුභාසිතාච කොහොම ප්‍රගුණ කරලාද කියලා ආදරෙන් කතා කරනවා මේක මෙච්චර ගානට ගන්න අපි කොච්චර මාන්සිලා මේව වවනවද දවස් කීයක් නිදි මරුවද ඇයි මේම පොඩි ගානකට ඉල්ලලා අපිට දුක දෙන්නේ කියලා අනුකම්පාවෙන් කතා කරලා දක්ෂ ලෙස අරව ඔක්කොම හොඳ මිලකට විකුණලා මල්ල පුරෝගෙන ගෙදර එනවා බලන්න පැවැත්මට යන කෙනා කොච්චර දක්ෂද කියලා මේ මාමංගල සූත්‍රයේ තියෙන සෑම ශිල්පයක්ම යා පාවිච්චි කරනවා. ඒ බඩුගේන්න එන කෙනා පාරිභෝගිකයාගේ ඥාතියේ ලස්සන වචන වලින් සංග්‍රහ කරනවා. ඒ එන හැමෝම එයාගේ පෙර භවයේ අම්මා තාත්තට වාගේ කතා කරනවා. අනේ අම්මේ මේ දෙකක් අරගෙන රුපියල් 50ක් දෙන්න මට. ඇත්තට මේක රුපියල් 20ක්වත් ගැටින්න අර අම්මේ කියලා කතා කරපු නිසා අර මිනිස්සු රුපියල් 50ක් දීලා අරගෙන යනවා. බලන්න අම්මට තාත්තට එයා සලකන ඇති. පොඩි ළමයි එනකොට පොඩි ළමයිගේ ඔළුව අතගාලා අඹ ගෙඩියක් දෙනවා. එතකොට අර මිනිස්සු බලන අර ශ්‍රේෂ්ඨ උපාසක කෙනෙක් මෙයා. මෙයා වෙළඳාම ගැන මොකවත් දන්නේ බලන්න වෙළඳ පොලේ තියෙන වෙළඳ බඩු මුට්ටුමේ පොඩි දරුවන්ට නිකන් දෙනවා. මෙයා පාඩු කරලා බෑ කීයද අඹ ගෙඩිය කියලා ගාන දෙනවා. කොහමද යාගේ වෙළඳාම? එයා දන්නවා මාමිනිසුන්ට ගන්න කිවර ගන්න පොඩි එකාගේ ඔළුව අත ගාලා අඹ ගෙඩියක් දුන්නාම ඒ මාමිනිසු දන්නවා මේ මිනිස්සයා අවංකේ මෙයා පාඩු කරලා බෑ ටග්ගල අරකට ගෙවනවා. එයා හඹක් විකුණන ක්‍රමේ දන්නවා. එයා දක්ෂයේ පුත්තදාරස සංඝෝ. එයා දරුවන්ට සංග්‍රහ කරන ක්‍රමවේදය බලා ගන්න කපටිකමින්. මේගොල්ල පෙර භවයේ දරුවෝ නේද? අද එයා පාරිභෝගිකයෙක් වශයෙන් සලකනවා දරුවන්ට. පෙර භවයේ තමන්ගේ දරුවන්ටම තමන් වස්තුව උපයන්න කපටිකම් කරනවා. බලන්න මේ වාගේ එයා අති දක්ෂයෙක් වෙලා තමන්ගේ බඩමුට්ටු ටික විකුණාගෙන ඒ එළවලු පළතුරු වල කොච්චර වටිනාකම අඩු වෙලා තිබුණා ඊළම මිලට සතපනා කරි වැඩියෙන් විකුණගෙන සන්තෝෂයෙන් ගෙදර යනවා ආර්ය කුල පුත්‍රයාගෙන් බලනකොට රෑ 8ට නිින්දට ගිය කුල පුත්‍රයා පව් වෙනදා බෙල්ලක ගානකම්ම නිින්දේ ගොරවනවා කිසිම ප්‍රතිචාරයක් නැහැ අදක්ෂකම මේ පළවෙනි ත්‍යාගය ආර්ය පුත්‍රයාට දෙන්න ඕනේ හේතුව එයා තමයි ඒ තරඟයේ පළවෙනි තැනින් ජයග්‍රහණය කරලා තියෙන්නේ. එහෙනම් අදක්ෂකමේ උපමාවක් උදාහරණයක් වෙලා ගිහියගෙන් අපි ඉගෙන ගන්න ඕනේ දක්ෂකම කියන්නේ මොකද්ද ලෞකිකත්වයෙන්. ඒක දිහා බලලා ඒක ලෝකෝත්තරව අපි වඩන්න ඕනේ. කීයටද වෙළඳ පොළට යන්නේ 12ට යන්නේ අනේ මට මේ දෙකටවත් ඈර ගන්න බෑනේ. එහෙනම් තව පැය දෙකකුත් නිදාගෙන හැරෙන්න තියෙද්දිත් මට හැරෙන්න බෑ මේ මනුස්සයා පැය දෙකකට කලින් තෑරලා යනවනේ නෑ නෑ මම 12ට හැරෙන්නේ මම 9 වෙනකොටම හැරලා කාලා බීලා නාලා බඩු මුට්ටු ඔක්කොම අරගෙන වානේ දෝස ඔක්කොම බලලා උලන් ටික ගහගෙන මම 11 වෙනකොට මං සූදානම් 12ට යන්න අනේ මෙච්චර දක්ෂද මේ මිනිසයා හැබැයි මම කවදාවත් මේ 3ට යන්න දෙකට හැරෙන්නේ නැහැ මං හැමදාම තුනට හැරිලා තමයි තුනට යන්නේ. හැමදාම මම ප්‍රමාදයි විනාඩි ගානක්. හේමද මම 12ට යන්න 9ට වැඩපටන් ගන්නවා. 12ට යන්න 11 මාර්ට ගෙදරින් පිටත් වෙනවා. අනේ පැය භාගයකට කලින් යනවා. මේ දක්ෂකම මට නෑනේ. එහෙනම් මේ ආකාරයට අපගේ ජීවිත තුළ අද මේ ශ්‍රවණය කරන මේ ධර්මය අපගේ ජීවිතවල උත්තරීතර අවසාන ධර්මය බවට පත් වෙන්න ඕනේ. මේ කර්ණීයමෙත්ත සූත්‍රය විතරක් නෙමෙයි මේ සෑම සූත්‍රයක් තුළම අන්තර්ගත වෙච්ච ಗುಣධර්මයක් පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කළේ මේක දුර්ලභ ගණයේ ධර්ම දේශනාවක් ආනාපාන සති භාවනාව කරන ඒ උත්තම ආර්ය ශ්‍රාවකයාට එයාගේ ප්‍රඥාවට ගෝචර වෙන ආර්ය ಗುಣධර්මයක් මේක එහෙනම් අපේ ජීවිත තුළ අපි කොච්චර අදක්ෂ වෙලා තියෙනවද කෙලෙස් වඩන්න කොච්චර අදක්ෂ වෙලා තියෙනවද නිවනට ප්‍රමාද වෙන්න කොච්චර අදක්ෂ වෙලා තියෙනවද දුක නැවත නැවත විඳින්න එහෙනම් අද හිඳලා මේ දුර්වලකම් ඔක්කොම අතුරුදාම් කරන්න ඕනේ ඒකෙන් නිදහස් වෙන්න ඕනේ අපි නිදහස සමරන්න ඕනේ මේ මොහොත වෙනකොට සෑම දෙයකටම මම නිදහස දුන්නා මම අද නිදහස් වුණා අද හිඳලා මම දක්ෂ වෙනවා අතිදක්ෂයෙක් වෙනවා ශ්‍රේෂ්ඨ අතිදක්ෂයෙක් වෙනවා මම හදහිඳලා නොපසුබට වීරයෙන් මම මේ කෙත හානවා නියරවල් බදිනවා bitter වී වපුරනවා මේක ආස්වද්දනවා මේ පුණ්‍යයක් එත්තන් අනුත්තරං මේ කෙත පාළුවට ගිහිල්ලා මම අදක්ෂ වෙලා කන්න ගන්නාවක් මම මේකේ වැඩ කරලා නැහැ පළදාව ලැබිලා නැහැ දියුණු වෙලා නැහැ මම දුප්පත් වෙලා අද හිඳලා මම කුසලයෙන් පෝසත් වෙනවා, පිනෙන් පෝසත් වෙනවා. කුසලස්ස උපසම්පදා කියලා කියපු තථාගතයන් වහන්සේගේ ඒ ධම්මපදයට අනුව මම මේක යනවා. එහෙනම් කිසිම මොහතක මම කම්මැලි වෙන්නේ මේ කෙත පිළිබඳව. රාදවල් දෙකේම මන් නිදි මරාගෙන මගේ මේ කෙත පිරිසිදු කරලා වල් නෙලලා නැවත මේක සකසලා වටිනා ධාන්‍ය වර්ග වපුරලා අස්වද්දලා මමත් මැරෙන්නේ නැතුව ජීවත් වෙනවා අනිත් අයට ජීවත් වෙන්න උදව් කරනවා ඒ කියන්නේ මමත් නිවන් දැකලා අනිත් අයටත් නිවනට උදව් කරනවා. එහෙනම් අද හිඳලා අපි අතිදක්ෂයෙක් වෙන්න ඕනේ. අපගේ ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරන්න නොපසුබට වීරියෙන් වැඩ කරන්න ඕනේ. සෑම තප්පරයක් ගානෙම අපට යම්කිසි කාරණාවක් අට ගන්නවා නම් එතනම හේතුව තියෙනවා එටට කල් දාන්න එපා ඊළඟ විනාඩියට කල් දාන්න එපා එතනම ඒක අදන්න ඇති වෙච්ච තැනම උත්තරේ තියෙනවා එතනම උත්තරේ සපයලා විසඳලා දාන්න එහෙනම් මේ ඉමිදිරි පාන්දර අපි සාකච්ඡා කරන මේ ධර්ම දේශනාව අපි තුල පවතින සංගවෙච්ච උත්තරී මනුෂ්‍ය ධර්මයක් ඒ මනුෂ්‍ය ධර්මයට අපි කියනවා දක්ෂකම කියලා. එහෙනම් මේ සක්කෝ කියන ගුණය අපි තුල අන්තර්ගත වෙච්ච අභිරාසා කබිධර්මයක්. ඒක හදින්දලා වඩලා එළියට ගේමු. අපේ චරිතය බවට පත් කරමු. අපේ සිත බවට පත් කරමු. ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අය තුලම මේ අතිදක්ෂකම ගුණාංගයක් වශයෙන් අපි පීඨවමු. මේක කමඨාණක් වශයෙන් සෑම මොහොතක් තුළම වඩමු ඇසේ තියනා වූ කර්ම අට ගන්න කර්ම සම්බන්ධයෙන් අතිදක්ෂව ඒක අප්‍රමාද වළකගමු කන සම්බන්ධයෙන් ඇතිවෙනා වූ සියලුම කෙලෙස් ධර්මයන් අපි අතිදක්ෂ ලෙස නවත්ත ගනිමු අපේ වචන වලින් වෙන්නා වූ සියලුම කෙලෙස් ධර්මයන් අතිදක්ෂ ලෙස වළක්වා ගනිමු කායික චර්යාව තුළින් ඇතිවෙනා වූ සියලෝම අදක්ෂකම් නිසා ඇතිවෙන කර්ම දක්ෂ ලෙස අපි එක වළක්වා ගනිමු. චෛතසික වලින් ඇතිවෙනා වූ ලෝභ දේශ මොව අතිදක්ෂයෙක් ලෙස අපි එක වළක්වා ගනිමු. අද හිඳලා අපි ආර්ය જાතියේ ඉපදුනා කියලා හිතාගමු. අපි නොපසුබට වීරයෙන් ගොඩාක් වේසමාන්සි වෙලා පැය 20ක් වැඩ කරනවා ගීයා සැප විඳින්න මම පැය 25ක් වැඩ කරනවා මම සසර දුක නිවා ගන්න එතකොට කල්පනා වෙනවා දවසට පැය 24 නෑ එට දවසේ පැය 9ට ඉල්ලාගෙනත් මම වැඩ කරනවා හේතුව මම එහෙතරම් දක්ෂ වෙනවා කියලා එහෙම වැඩ කරන්න පුරුදු වෙමු එහෙනම් මේ ධර්ම දේශනාව අපගේ ජීවිතවලට ලැබිච්ච උත්තරීතර කමඨාණක් මේ නිර්වාණ පණිවිඩය අපේ දුක නිවා ගන්න සසරෙන් එතර කරගන්න තථාගතයන් වහන්සේගේ මා අනුකම්පා අනුශාසනාවක් එහෙනම් මේ ධර්ම දේශනාව තථාගතයන් වහන්සේගේ අනුකම්පාව මේ කමඨාන අපගේ සිත්වල නිදාංගත වෙලා නැවත නැවත මෙනෙහි වෙලා මේ ಗುಣධර්මය ක්‍රමක්‍රමයෙන් වැඩිලා මේ ලබාපු මිනිසත් භවයේ දුක නිවා ගන්න සසරෙන් එතර වෙන්න මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස මේ ධර්ම දේශනාව කමඨාන අප සියලුම දෙනාට ඒතුම වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි